තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ චිත්තානුපස්සනා <clears throat> කොටසට සම්බන්ධ තවත් කාරණා ටිකක්. ඉතින් චිත්තානුපස්සනාව කියන කොටසට අපි අදාළ කරගන්නේ අපේ මේ හිතේ හටගන්න සිතුවිලි එක කොහොමද ගනුදෙනු කරන්නේ කියන එක. ඉතින් අපි එකට ආරම්භයක් විදිහට කලින් දේශනාවේ කරුණු ටිකක් විස්තර කළා. ඉතින් අපි ගොඩාක් වෙලාවට අපේ හිතේ කෙලෙස් සිතුවිලි කුසල් සිතුවිලි රාග විරාග සදෝස සමෝහ ද්වේෂය නැති මෝහය නැති ඕනම සිතුවිලි හට ගන්නවා නමුත් අපිට හයිලයිට් වෙලා පේන්නේ නරක ටිකනේ ඒ නිසා අපි ඒ ටිකත් එක පොරබදනවා රණ්ඩු කරනවා ඒවා නැති කරන්න ඉතින් සාමාන්‍යයෙන් අපේ ලොකු සාංශය කියන්නේ මේ චිත්තානුපස්සනා කොටසදි තමයි අපි පාපය පාපය වශයෙන් දැක ගන්න තැන එතන තමයි සාසනය පණ රැඳිලා තියෙන්නේ කියලා. අපි පාපයට බයේ දුවන තාක්කල් පාපය වහන්න හදන තාක්කල් පාපයට බයේ පලා යන්න හදන තාක්කල් පාපයට තැති ගන්න තාක්කල් එතන සාසනයක් නැහැ. පාපය පාපයේ වශයෙන් පාපයට මුහුණ දාලා පාපී සිතුවිල්ල දැක ගන්න පුළුවන් තැන තමයි ශාසනය ඉස්සරහට යන්නේ ශාසනය පණ තියනවා කියන්නේ ශාසනයක් තියනවා කියලා දැනෙන්නේ එතන ශාසනයක් ඉස්සරහට යන්නේ එතනදී ඉතින් සාමාන්‍යයෙන් නම් අපිට කවුරු හරි වැරදි කරන කෙනෙක් හදන්න ඕන නම් පව් කරන කෙනෙක් හදන්න ඕන නම් අපි හිතන් ඉන්නේ යාට දඬුවම් දෙන්න ඕනි කියලා. ඇත්තටම ඒක නෙමෙයි කරන්නේ. යාට මේ තමන්ගේ පාපය දැක ගන්න අවස්ථාව හදලා දෙන එකයි කරන්න ඕනේ. එයාගේ මනස හරවන්න ඕනේ තමන්ගේ වරද දකින්න. තමන්ගේ වරද දකින්න නැති මිනිසෙකුට දඬුවම් දීලා වැඩක් නැහැ. මොකද එයාට ඒක තාම වරදක් විදිහට පෙනිලා නැහැ. දැනිලා නැහැ. දැනුනොත් ඔය කවුරුවත් දඬුවම් දෙන්න ඕනේ එයා මේකෙන් ගොඩ එනවා. ඉතින් අපිට පුළුවන් නම් අපේ කෙනෙක් අපේ කවුරු හරි කෙනෙකුට රාගයක් ආපු වෙලාවකට, ද්වේෂයක් ආපු වෙලාවකට ලැජ්ජ වෙන්න එපා. ඕවා සාමාන්‍ය මානසික ස්වභාවය. නොක දැක ගන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න කියලා අපිට එයාගේ හිත උනන්දු කරවන්න පුළුවන් නම් අන්න එතනදී එයා ඒ පාපයෙන් ගැලවෙන තැන ඉඩ කඩට ඉඩ කඩ බොහොම වැඩි. ඒ පැත්තට තියෙන සම්භාවිතාව වැඩි. ඉතින් ඒ නිසා අපේ ලොකු සාංශය කියනවා මේ නිවන කියන එක තියෙන්නේ කුණු ගොඩක කෙලෙස් ගොඩක අපි හිතාගෙන ඉන්නේ මේක රන් කරඬුවක තියනවා කියලා විහෙර වහන්සේ නමක් ඇතුලේ තියනවා කියලා සුදු පිරුවට එක තියනවා කියලා තමයි අපි හිතන් ඉන්නේ. ඇත්තම නම් නිවන තියෙන්නේ කෙලෙස් ගොඩක. ගුණ ගොඩක මොකද ඒ හරහා තමයි මේ යථාර්ථය මොකක්ද කියන එක අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපේ දෝෂයක් තියෙනවා අපිට මේ අපේ වැරදි ටික පේන්නේ අනුන්ගේ වැරදි ටිකනේ පේන්නේ. ඉතින් සාමාන්‍යයෙන් නම් අපිට අනුන්ගේ වැරදි දකින්න පුළුවන් වෙන්නේ ඒ වැරදි Taman ළඟ තිබුණු නිසායි. දැන් උදාහරණයක් අපි හිතමු කවහරි කෙනෙක් දිහා බලලා අපි කියනවා නම් එයා කපටි කියලා අපි කපටිකම අඳුනන්නේ නැතුව අපි කොහොමද ඒක කපටිකම විදිහට අඳුනගන්නේ අනුන් ගාව තියෙන එක. කියන්නේ මේ අපි අනුන් තුලින් දකින්නේ Tamanගෙම මනස තමයි. අනුන්ට රාගය තියෙනවා කියලා අපි ඇඟිල්ල දික් කරනවා නම් ඒ කියන්නේ Tamanට තියෙන රාගයක් තමයි අපි ඒ දකින්නේ. අපි රාගය කියන එක අඳුනන්නේ නැති කෙලෙසයක් අපි කොහොමද වෙන කෙනෙක් ගාව තියනවා දකින්නේ. ඒ නිසා වෙන කෙනෙක් වැරදි කරනවා කියලා දැනගන්න නම් තමන් ළඟේ වැරද්ද කලින්ම තිබිලා තියෙන්න ඕනි. තමන් ඒ වැරද්ද හඳුනන කෙනෙක් වෙන්න ඕනි. ඉතින් ඒ නිසා මේ අපිට මේ මුලින්ම තේරු දැක ගන්න පුළුවන් වුණා නම් අපි ළඟ තියෙන වරද, අපි ළඟ තියෙන පාපය, අපි ළඟ තියෙන කෙලෙසය අපිට මේ අනුන්ගේ රෙදි හොදන්න යන කිසිම අවස්ථාවක් එන්නේ නැහැ. අනුන්ගේ පාපය ඒක අපිට කියලා දෙන්න පුළුවන් මෙන්න මෙහෙම එකක් තියෙන්නේ කියලා. නමුත් අපි ඇඟිල්ල දික් කරන්න යන එක නෙමෙයි වෙන්නේ තෙන්දි. තමන්ගේ හිත යම්සේද එසේ ඒ විදිහම තමයි අනිත් කෙනාගේ හිතත් වැඩ කරන්නේ. ඉතින් අපි දැන් මේ පරයන්ක සක්මනේ දිනදා වශයෙන් සතිය පුරුදු කරගෙන මේ යන ගමනේදී අපි හිතමු අපි පරයන්ක භාවනාවකදී උස්ම ඉදිරියෙන් තියාගෙන මේ සිහියත් එක්ක යනවා කියලා. එතකොට අපිට ඕන හුස්ම හොඳට පේනවා නම් ගොරෝසුවට ඔන්න යෝගාවචරයට සතුටක් එනවා. මට හොඳට හුස්ම පෙනුණා නැත්නම් හුස්ම ගෙවිලා ගියා මොකක් හරි ඒ දේ හරියට දැක ගන්න පුළුවන් වුණා නම් හුස්ම සම්බන්ධයෙන් මූලික අරමුණ සම්බන්ධයෙන් ඔන්න සතුටක් එනවා. ඒ සතුට දැක ගන්න බැරි වුණොත් අපේ මනස පෙරලෙනවා මාන්නයකට. ඉතින් ඒ සතුට සිතුවිල්ල දකින්න පුළුවන් වෙනෝනේ. ඔන්න මෙහෙම එකක් ආවා. ඔන්න මට සතුටක් ආවා කියලා. ඒක දැක්කොත් මාන්න එන්නේ නැහැ. ඊට පස්සේ අපි හිතමු දැන් ඔය හරි ගියාමනේ ඕක. අපි හිතමු වැරදුනා කියලා අපි හිතන් ඉන්න විදිහට වැරදිලා. හුස්ම පේන්නෙත් නැහැ, මොකවත් නැහැ, අරකත් නැහැ, මේකත් නැහැ කියන ඉන්නකොට ද්වේෂය තමයි එන්නේ. එතකොට අපිට ඒ द्वේෂය द्वේෂයක් හැටියට දකින්න පුළුවන් නම් අපි නොනවත්වාම භාවනාව එක දිගට කරගෙන යනවා. භාවනාව කරන්න බෑ කියලා හිතෙන්නේ නැහැ. ගොඩාක් අයට වෙන්නේ ඊට පස්සේ භාවනාව භාවනා කරන එක නවත්තනවා. ඉතින් අර ඒ අර द्वේෂසිත දකින්න බෑ. ඒ द्वේෂය දැක්ක තැන එයාට මෙතන සිද්ධ වෙන සිද්ධිය සිදුවීම එයාට අහු වෙනවා. එතකොට එයාට එක දිගට නැවත නැවත භාවනා කරන්න පුළුවන් හැකියාවක් එනවා. ඉතින් මේ නිසා තමයි සාමාන්‍යයෙන් කියන්නේ මේ තමන්ගේ අඩුව දකින්න එක තමයි තමන්ගේ හොඳම දියුණුව වෙන්නේ කියලා. අපේ අඩුව දකින්න දාකල් අපිට දියුණුවක් නැහැ. දැන් අතෙන්දි තේරෙනවනේ. අපි හිතන් ඉන්න විදිහට භාවනාව හරියගෙන නැත්නම් ඔන්න द्वේෂය එනවා. ආපු ගමන් ඒ द्वේෂය දැක ගන්න බැරි වුණොත් එතනින් ඒ වැඩේ කරන්න ඇතැරලා දානවා. ඉතින් ඉස්සරහට දියුණුවක් ඕනේ නම් අපිට ඒ द्वේෂය දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි මේ? එතකොට තමයි අපිට द्वේෂය එන්න හේතු ටික පේන්නේ. ඔය ඔක්කොම කාරණා ටික ඇතුළට ඇතුළට ඇතුළට පේන්න ගන්න ඊට පස්සේ. එතකොට අපිට නැවත නැවත මේක ඉස්සරහට කරගෙන යන ලොකු උනන්දුවක් එනවා. ඉතින් ලොකු සාංශය කියන්නේ මේ පිරිසිදුකම කියන එක. අපි හිතේ පාරිශුද්ධිය කියන එකක් හොයනවා නම් ඒක එහෙම එකක් විද්‍යමාන වෙන්නේ හිතේ කෙලිසීමක් තියෙන හින්දායි. කෙලිසීමක් කියලා එකක් නැත්තම් පිරිසිදුකමක් කියලා එකක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒවට අපි කෙලිසීම නැති පිරිසිදුකමක් ඉල්ලනවා. එහෙම එකක් එන්නේ නැහැ. එහෙම එකක් विद्यमान වෙන්න බෑ. ඉතින් ඒ නිසා තමයි භාගතුන් වහන්සේ මේ චිත්තානුපස්සනා කොටසේ රාගයක් දකින්න කියනවා විරාගයක් දකින්න කියනවා. විරාගය විතරක් දකින්න කියලා භාගතුන් වහන්සේ කියන්නේ නැහනේ. රාගය රාගයේ විදිහට දකින්න කියනවා විරාගය විරාගයේ විදිහට දකින්න කියනවා. ඒ ඒ දෙකම එක තැන තියෙන්නේ. ඉතින් ඒ නිසායි මේ කෙලෙසේ කෙලෙසේ බව දැනගන්න එක තමයි නිවනට මඟ කියන එක තමයි මේ චිත්තානුපස්සනා කොටසේදී භාග්‍යතුන් වහන්සේ පහදලා දෙන්නේ. ඉතින් කෙලෙසේ කෙලෙසේ විදිහට දකගන්න එක නිවන. ඒ කෙලෙසේට අපේ හිත කෙලෙසුනා නම් එනම් සසර. කෙලෙසේට අපි අහු වුණා නම් සසර. කෙලෙසේට හිත කෙලෙස ගත්තා නම් සසර. කෙලෙසේ කෙලෙසේ විදිහට දකින්න එක නිවන. ඉතින් මේක හරි අමාරුයි දෙන්න මේ පුහුණු කරවන්න. මොකද අපේ මනස තේරෙන දවසේ ඉඳලා ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන කෙලෙස් වලට වෛර කරන්න, හංගන්න, නැති කරන්න, වහන්න. ඒ ප්‍රෝග්‍රෑමින් එක බිඳිනවා කියන එක ලේසි නෑ. ඒක බිඳින්න තමයි මේක නැවත නැවත දිනපතාම පුහුණු වෙන්න ඕනි කියන්නේ. මේ කෙලෙසය කෙලෙසයක් විදිහට දකින එකමයි නිවන කියන එක. මොකද අපිට පුරුදු කරලා තියෙන කෙලෙසය දකින එක නරකක් කියලානේ, තවත් පාපයක් කියලානේ. ඉතින් මේක shift වෙන්න ඕනේ, මාරු වෙන්න ඕනේ. ඉතින් මේ මෙන්න මේ ක්‍රමයට අපිට මනස පවත්වන්න පුළුවන් වුණාම අපි ලෝකයේ දිහා බලන කෝණය ටික ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. ලෝකේ වෙනස් වෙනවා නෙමෙයි. ලෝකේ එදත් එදත් ඒ යම්කිසි නියාමයකට වැඩ කරපු විදිහට වැඩ කරනවා. අදත් ඒ විදිහටමයි වැඩ කරන්නේ. අපි විතරක් ලෝකයේ දිහා බලන කෝණය වෙනස් වෙනවා. වෙනදා දැකපු විදිහට නෙමෙයි අපිට දැන් ලෝකය පේන්න ගන්න. වෙනදා ලෝකෙන් ගත්තු දේවල් නෙමෙයි අපි දැන් ගන්නෙ. අපි වෙනදා කරේ අර සර්පෙක් කෑවහම බය වෙලා දුවනවා වගේ වැඩක් තමයි අපි වෙනදා කරේ. සර්පෙක් කාපු වෙලාවට වේගෙන් බයට දුවන්න ගත්තොත් එහෙම දඟලන්න ගත්තොත් වෙන්නේ මොකද්ද? විෂ වේගෙන් ඇඟේ දුවනවා. සර්පෙක් කෑවහම පුළුවන් තරම් කූල් ඩවුන් වෙන්න ඕනේ. සංසුන් වෙන්න ඕනේ. එක තැනක ඉන්න ඕනේ. එතකොට තමයි අපිට බෙහෙතක් හේතක් කරලා සනීප කරගන්න පුළුවන්. එන්නේ දුවන්න දුවන්න වේගය වේගවත් වෙන්න වෙන්න විෂ වේගෙන් ඇඟ හැමතැනම දුවනවා. එහෙම දෙයක් තමයි අපි කලින් කළේ. කෙලෙසියක් ආවහම මේකට බයේ දුවනවා, නටනවා, දඟලනවා, එන්න එන්න අරක බලවත් වෙන එක විතරයි වෙන්නේ. දැන් මේ කරන්නේ දුවන්නේ නැහැ. නතර වෙලා කෙලෙසිය කෙලෙසිය විදිහට දකිනවා. එතකොට තමයි ඒකේ ටික ටික බල බිඳිලා යන්න පටන් ගන්නෙ. ඉතින් ඔය විදිහට අපිට මේ කෙලෙසේ කෙලෙසේ විදිහට දකින මේ තැන දැන් චිත්තානුපස්සනාවේදී භාග්‍යතුන් වහන්සේ කියන්නේ රාගය රාගී විදිහට දකින්න. මුලින්ම ඒක කියන්නේ ඊට වඩා වෙන මොකුත් කියන්නේත් නැහැ. ඒ ඒකට හේතුව තමයි අපි මේ රාගය රාගයේ විදිහට දකින්න පටන් ගත්තට පස්සේ තම තමන්ට ආවේනික ක්‍රම සහ විදි ටික මතුවෙන්න පටන් ගන්නවා. එතනින් එහාට කටයුතු කළ යුතු විදිහ ගැන. ඒක එකිනෙකාට ආවේනික ක්‍රම තමන්ටම තමන්ගේම ක්‍රම සහ විදි අහුවෙන්න ගන්නවා ටෙක්නික් අහුවෙන්න ගන්නවා ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ ඒකට ඉඩ තියලා මේ මුල් පියවර විතරක් කියන්නේ රාගය රාගයේ විදිහට දකින්න විරාගය විරාගයේ විදිහට දකින්න ද්වේෂය ද්වේෂී විදිහට දකින්න එච්චරයි භාග්‍යතුන් වහන්සේ කියලා තියෙන චිත්තානුපස්සනා කොටසේ එතනින් එහාට අරක් කරන්න මේක කරන්න මෙහෙම කරන්න කියලා මොකවත් කියලා නැහැ. ඒ ඇයි මේ එකිනෙකාගේ සංසාර පුරුදු අනුව අධ්‍යාස අනුව එකිනෙකාට ඒ විවෘතභාවය ඉඩ තියලා භාග්‍යතුන් වහන්සේ තම තමන්ගේ ක්‍රම සහ විදි එක ඉස්සරහට යන්න. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් අපි ලොකු සාංශය කියන්නේ මේකෙදී එන ඕනෙම දෙයකට ලෑස්ති වෙලා ඉන්න මොකක් ආවත් අපිට තියෙන එක දැනුවත් වෙන්න විතරයි. මේ මොහොතේ දැන් මෙතන මේ මොහොතට අවදි වෙලා ඉන්න මේ මොහොතේ පවතින දේත් එක්ක 100ට 100ක් ඉන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. මේක ලේසි නෑ කරන්න. ඒ නිසා තමයි අපි කියන්නේ නැවත නැවත පුහුණුවේ දෙන්න ඕනි කියලා. ඉතින් කොච්චර කතා කරත් කියන්න තියෙන උපමනයි මේ කෙලෙසිය කෙලෙසිය විදිහට දකින්න එක විතරයි. ඒකටත් සමහරව ප්‍රශ්න අහනවා. මං ගියවර දාපු වීඩියෝ එකට අහලා තිබුණා පාපයට මූණ දාන්නේ කොහොමද කියලා අහනවා. දේශනාව හරියට අහලා නැහැ. ඉතින් පාපයට මූණ දාන්නේ කොහොමද කියන එක විස්තර සහිතව කියලා තියෙනවා. ඒ කියන්නේ මේ කෙලෙසේ කෙලෙසි විදිහට දකින්න. ඒකයි කියන්නේ මේක ලේසි නෑ කියලා දෙන්න. ආයෙ ආයෙ එකම දේ අහන්නේ මේක ඇහිලවත් නෑ. ඇහෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියන එක. එතකොට ඇහිච්ච නැති කෙනෙකුට මේක පුහුණු වෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මොන විදිහේ කෙලෙසයක් ආවත් හිත කොච්චර ඇවිස්සලා තිබුණත්, හිත කොච්චර ආවේගශීලී වෙලා තිබුණත්, හිත කොච්චර නොසන්සුන් වුණත්, හිත කොච්චර කලබල වුණත් ඒක නැති කරන්න නෙමෙයි අපි හදන්න ඕනේ. ඒක තිබුණ දෙයක්. එමෙ තියෙද්දිම ඒක දිහා බලන්නයි ඕනේ. ඒ ගැන දැනුවත් වෙන්න. ආ මගේ මනසට මෙහෙම වෙලා කියලා ඒ ස්වභාවය දැනුවත් වෙන්න. එතනින් එහාට වෙන්නේ මොකද්ද කියන එක තම තමන්ටම අත්දකින්න පුළුවන් වෙනවා. ඉස්සෙල්ලා මේ පළවෙනි පියවරට අපි අඩිය තියන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ චිත්තානුපස්සනා කොටස ගැන යම්කිසි වැටහීමක් ඔබට එන්නේ නැති කියලා අපි ඊළඟ දේශනාවෙන් මුණ ගැහෙමු. තෙරුවන් සරණයි.